ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ Thank you. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචේ යුක්ඛං හදවාහුරං වා සම්මේ සුවායං රතනං පනිතං නමෝ තමං අපිකේ තථාගතේන ඉදං කිබුන්දේ රතනං පනිතං ඒකේන සත්‍යේන කුවක්ඛෝ කුති සම්භාවස්ස පිළිතුරු සුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවත්තරාදෝත්තමයන් වහන්සේ විසින් බුදු වීමෙන් දෙවෙනි වසරේදී විශාලා මහනුවරදී සැලැස් වූ සතන සූත්‍රාන්ත දේශනාවේ තුන්වෙනි ගාථාවයි මේ ප්‍රකාශ වුනේ. සකල සූත්‍රාන්ත දේශනාව මහා බල සම්පන්න සූත්‍රාන්ත දේශනාවක්. මේ දේශනේ සෑම බෞද්ධ නිවසක භාවිතා කළ යුතු දේශනාවක්. සකලාන්තරායේ සරුවෝපද්‍රවයන් අභිභාමයේ කිවිමර සමර්ථ භානුභා සම්පන්න සත්‍යයක් යාමේ දේශනාවක්. මේ දේශනේ පැවැත් වූ විශාලා මහනුවර විශාලා මහනුවර කියන්නේ ඓතිහාසික මහා නගරයක්. මේකට විශාලා මහ නූතලා නම ඇති උනේ ඉන්නේ කොමන හේතුවක් ඔබද කියලා තේරුම් ගන්න තියෙන්න ඕන. බුද්ධෝත්පාදයට පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ අග්‍රමහේතුකාවට පුත්‍රවණක් ලැබුණා. මේ දරුවා සැබවින්ම මත් හැටියක් පමණයි. කිසිම දරුවෙකුගේ රෝගේ නැති මස් ඇතිය. ඒකෙන් මෙතුමියට ලැජ්ජාවක් වේ කියලා සමන්ගේ යසදියන්ගේ සහයෝගයෙන් බඳුනක බහා සභා තවත් බඳුනකින් වහලා පියෙන සීල් කරලා තුලම් පොඩක්වත් වතුර පොඩක්වත් මේ නැසෙට ආවරණය කරන පිටපැත්තේ සතහනක් ලිව්වා බ්‍රහ්මදත්ත රජුගේ මහේසිකාවගේ ප්‍රජාවයි කියලා. ඒක ගංගානම් ගඟට දැම්ම. ගංගාවේ පාරියන මේ බඳුන ඇත ආරණ්‍ය සේනාසනයේ සිටි ශාපකයන් වහන්සේ නමකට ගන්න පුළුවන්. ඒ කියන්නේ උදෑසනක මූණ දෝණය කරන්න ගඟ සමීපයේ තියා මේ භාජනයේ පාවියම දැකලා ඒක ගොඩ ගත්තා. තමන්ගේ අසපුවට ගෙනියන සබා විවෘත කොට දැනුවා මක් හැකිය. නමුත් තාපසයන් වහන්සේ කල්පනා කළා මේ වගන්තියේ තියෙනානේ බ්‍රහ්මදත්ත රජතුමාගේ අග්‍රමහේතුකාගේ ප්‍රජාව කියලා ඒක කල්පනාකාරියෙන් වහලා තිබුණා. දවස් හතක් දිහාම මේ මත්හැතිය දෙකට බෙදිලා. නිකම්ම නෙමෙයි. දෙකට බෙදෙන මත්හැතියේ කුමාර කුමාරි දෙන්නේ. බොහොම ලස්සන ඇදහුරු ඇති දර්ශනය. ඉන්නේ තාපසයන් වහන්සේට පුත්‍ර ස්නේහය ඇති වුණා. මේ දරු දෙන්න අඩමලියට ඇඟිලි දිස්සලාපත. දරු දෙන්නගේ දිනේ මගමු ඇඟිල්ලෙන් කිරු උරන්න පුළුවන් වුණා. ඉතින් හැමදාම තාපසයන් වහන්සේ දැන් මේ දරුවන් දෙන්නට සාතු කරනවා විතර. වෙනදාට වඩා පින්දපාතයන්ද තමා වෙනවා. පින්දපාතේ වඩින්නේ ඒ ආරණ්‍ය සේනාසනයට සමීප ගොදුරු ගමක් තියෙනවා ගොකොළු ගමක්. ගවයන් බලන, ගවයන් පාලනය කරන මිනිස්යන් වෙතෙන ගොකොළු ගම. ඒ ගම් රැසියව කල්පනා කරන තාපසයන් වහන්සේ වෙනදාට වඩා හැමදාම තමා වෙනවා. අපි ඉන්නකව බලන්න ඕනේ කියලා ආවා. අපි කිව්වා විමසා බලනකොට තාපසයන් වහන්සේ මේ ධම් දෙන්නේ පදේ. ධම්මේතුතුව ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට මේ දරුවන් හදන එක සම්බෝධියක් අපිට බාර දෙන්න අපි හදන්න. ඉතින් තාපසයන් වහන්සේ කිව්වා මේ දරු දෙන්න බොහෝම සුන්නති දෙන්නේ. මේ දෙන්න හද කුමාරි කුමාරි දෙන්නේ. ඉතා බොහොම ප්‍රවේශනක ඔබ ගරුත්වයෙන් ආරක්ෂා කරන්න ඉතිරි තියෙනවා. මේ නගර නැතිව ගම් මේ ගම් නැතිව මේ දරු දෙන්න වඩාගෙන ඉතිරිලා බොහොම ගෞරවයෙන් සදාවදා ගත්තා. මේ දරු දෙන්න අරුණියට පත් වෙනකොට මේ දෙන්නගේ ශරීරයේ ස්වභාවයෙන් කඩකොටකින් වාගේ ඇතුළත වෙනවා. විච්ඡනේ කියන නම් ලැබුවා. විච්ඡනේ කියන එක විච්ඡනේ කියන භාවිතා වුණා. හරියට මේ දියදුරු පැත්තේක තියෙන දෙයක් ඇතුළේ තියෙන දෙයක් තේරෙනවා මේ මෙයන් ශරීර අභ්‍යන්තරයේ තියෙන. ඒතරම් කිනිදි තියෙනවා. කිනේ ධම්මෝතෝ කල්පනා කළා මේ දෙන්න වෙන අයක සංසම්බලයේ වෙන්න සිදුසින මේ දෙන්නම විවාහපත් කරවමු කියන එම ගෞරවයෙන් අභිෂේක කොට විවාහ ඒ දිනට මාළිගාවක හදලා දුන්නා. ඒ ගමෙන් බහැර කිසි කරන්නේ. සැබවින්ම ඒ මහා පුණ්‍යවන්ත දෙකලට 10 වාරයක් නියුම් දරුවන් ලැබුණා. කුමාර කුමාරියන් වශයෙන් නියුම් දරුවන් 10 වාරයක් ලැබුණා. කිස් දෙදෙනෙක් වුණා. ඉතින් ඒ අස්තන්ද ඒ වගේ කර්ම විහෙතපත්මෝ තෙහිම දරු සම්පන්නයි. ඉතින් මේ කොල්ලඟා ගන්නාලද ළඟදී නැත්තම් ගම්මානේ ටිකෙන් ටික විශාල කරන්න උනා. වාර තුනක්ම විශාල කරන්න වෙච්ච නිසා ඒ ප්‍රදේශයේ ළමක් ඇති වුණා විශාලා මහ නුවර තියෙනවා. විශාලා මහ නුවර. ඒ ප්‍රදේශයේදී ජනපදයට වග්ගීය ජනපදයේ කියන නවත් භාවිතා වුණා. ඒ නම භාවිතාවෙන් හේතුව අර මුල් දෙන්න ගමේ ළමයි එක්ක සෙල්ලම් කරනවා ගමේ ළමයින් බොහෝම කඩින් කලනවා. ඒ කාරණා නිසා විමෝක්ෂ වුණ මේ දෙන්න වග්ගයේ සම්බා වග්ගයේ සම්බා කියන මේ අත්ත මෙන් එලවන්න ඕනේ එලවන්න ඕනේ කියලා අර ආදරයට කියන්නේ. එලවනවා නේ. ඒ නිසා වද්දේ සබ්බාතින වචනේ මුල් කොටන වද්දී වද්දී කියන වචනේ ඇති වුණා ඒ නගරයේ ඒ ප්‍රදේශයකම. නිසා වද්දී ජනසභේ තුන විශාලා මහනුවර. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වන කාලෙ වෙන විට විශාලා මහනුවර පදදරුවම 7700 දෙනෙක් සිටියා. ඔක්කොම එක හා සමානයි. ඒක මාණ්ඩලික රාජ්‍යයක්. මාණ්ඩලික කියන්නේ එක්කෙනෙක් අගරජ වෙනවා නෙමෙයි. මේ 7700 දෙනාම එකම රාජ සභාව. මාරුවේ මාරුවට ආසනයේ සිංහාසනයේ වාඩි කරවනවා ඒක එකම අපේලිය. මේ මාසයේ එක වාරික එක්කෙනෙක් සිංහාසනයේ වාඩි. ඊළඟ මාසයේ ඉඳන් එක්කෙනා සිංහාසනයේ වාඩි. හැබැයි මේ සියල්ලෝ මොහොම සාමග්‍රී. එකමුතු. එනිසා මුළු මහත් විශාලා මහනුවර රජදරුවම 7707 දෙනි. ඒ 7707 දෙනාටම විශේෂ වෙන වෙන මාලිගා, වෙන වෙනම පොකුණු, වෙන වෙනම මංගල රාත, වෙන වෙනම මංගල අස්තියම් මංගල ඇතුම් ඒ විදිහට සීල සම්පත්තියෙන් මුළු මහත් විශාලා මහනුවර දැබලෙනවා. ඒ නුවර කවදාකවත් දුකක් බියක් ඇති ගැනීමක් නැහැ. සියලුම දෙනා බොහොම නිරෝගී. බොහොම පුණ්‍යවන්තයි. බොහොම ශාස්ත්‍රීයයි. නමුත් අපේ සාරුවක්යන් වහන්සේ එලා වැඩි කලක් ගතුනේ නැහැ. ඒ නගරයට විශාල විපත්තියක් මූලපාන සිද්ධ වුණා. පළමුවෙන්ම වර්ෂාව නැතිවීමෙන් කුඹුරු හානි වුණා. ගොවිතැන් හානි වුණා. ගොවිතැන් හානි වීම නිසා පිළිතර ප්‍රදේශවල මිනිස්යන්ට ආහාර පාන දෙවීමෙන් ලෙඩ රෝගයක් ඉන්නවා. දුරු විඥාන නිසා වතුරක් දුක් කරෝන, එවාගේම ආහාර පාන දුක් කරෝන මේ රෝගී ජීවිත පැතිර යාම නිසා සියල්ලම ආකරුණ. ඒ අතරත අමනුෂ්‍යව දෙන්න පටන් ගත්තා. ඒ සංසම් වල මිනිස්සු රෝගාබාධ වලින් මැරෙනවා, ඒවා ඉවත් කරන්නත් නැහැ. අන්තිම අමනුෂ්‍යතාවට ඇවිල්ලා ඒ හේතුවෙන් මිනිස්සු ජීගන්නේ මරණයටපත් වෙනවා. දැන් දුර්ගිච්ඡ භාවය, රෝග භාවය, අමනුෂ්‍ය භාවය කියන උපද්ද තුනකින් තුන් විශාලා මහනෝර පීඩිත වුණා. එක දවසට 100 200 300 වගේ කෙනෙක් මැදි මැරියා. මේක සාධි සභාවක සමනිල්ලක් වශයෙන් ආවා. සාධි සභාවට සමනිල්ලක් ආවේ ඉස්තරනම් වික්ටි රජදරුවෝ බොහොම ධාර්මිකයි. ඒ කාලවල කිසිදු උපද්දරයක් මේ රටක තිබුණේ නැහැ. දැන් මේ විශාල උපද්දරයක් ආවේ ලිස්ති රජදරුවන් අධාර්මික ඇති කියන කමිනුලා. පස්සේ මේ රාජ සභාවේ පාතිලා කතා කළා. සැබවින්ම ඒ පිරිසගේ ප්‍රතිපාතිල බිඳක්වත් වෙනස් වෙලා නැහැ. ඒ සීල දෙනා හොඳට පන්සිල් රකින්නවා. තව බෞද්ධ ආගමාවේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ චාරිත්‍රයේ පන්සිල් රකින්නවා. ඒවත් රකින්නවා. එවාගෙම දසදා ධර්මයේ විකෝපනේ නොකොට සාධි කරගන්න. ඒ නිසා රාජ සභාවේ ඇති වුණා මේක මේ රජදරුවන්ගේ අනුපාඩුවක් හිතාවේ කීකත්වයක් නෙමෙයි. මේක කාන්දිපත්ය. මේකට යම් කිසි කාන්තිවරේ මේ රටට පමුණවා ගත්තොත් මේ සාන්තියක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා කවුද සිදුසු සාන්තුවරයා කියන සාකච්ඡා කරනවා. ඉතින් ඒකේ සාමාජිකවරු තමන් තමන් දන්නා වූ සාන්තුවරයන්ගේ නම් කියන්න පටන් ගන්නවා. සමහර කෙනෙක් ඊශ්වර දෙවියන්ට පුද සත්කාර කිරීමෙන් සාන්තියක් එනවා. සමහර විෂ්ණු දෙවියන් තවත් තවත් අදහන දෙවියන්ගේ නම් කියා ඒ ඇත්තන්ද පුද සත්කාර කිරීමෙන් සාන්තියක් ලැබෙනවා. තවත් අය කියනවා පූර්ණ ප්‍රාචිත මක්ඛලි ගෝසාලේ අජිත ඡේත කම්බල කකුද පච්චායන සංජය දෙල්ලප්ති කුච්ච ඊනාත නාත පුත්‍රෝ ආදරේ කියන්නේ ඒ කවර හෝ සාස්ත්‍රෝකනේ දිනාවත් මේ රටේ මේ විපර්තිය සම්පූර්ණ පුළුවන් කියන විශේෂණ දන්න දන්නාගේ නම් කිව්වා. ඔය අතරත ඉතාමත්ම බුද්ධි සම්පන්න බෞද්ධ ආගම ගැන හොඳින් දන්නේ අමාත්‍යවරයෙකු කියලා. ප්‍රේමාසිර ආසනෙ නැගිටලා උතුරු සම එකක් කරගෙන කඩිරහ නුවර පැත්තට নমස්කාර කොට සාදු සභාවම කතා කළා. සජදන් වෙනි නැගෙනහිර දිශාවෙන් සැර වාතර දිශාවෙන් ඉර පාරේ සිටක් තියෙනවා. කොච්චර වතුර පොර දැම්මත් අත්‍යත්තාගයෙන් මල් නෙලන්න පුළුවන්. යැලි නිසා තෙල් ගන්න පුළුවන්ද? සයනනේ කරවතවල නෙළුම් මල් නෙලන්න ලැබෙයිද? ඒ වගේම කනානන්දියන්ගේ ඒ සූර්ය මණ්ඩලයේ අහසේ සුදුලමින් දබලමින් පිළිදු කනානන්දියෙන් ගඩක් ගන්න අවශ්‍යද? ඔය විදිහට උපහාසාත්මක උපමා දක්වලා කිව්වා මේ ලෝක ධාතුවේහි මේ නම් සඳහන් කළ සාස්ත්‍රෝරු ගෙනාවට මොනම සම්පත්තියක්වත් වන්නේ නැහැ තාත් උපත් වෙන්න පුළුවන්. එනිසා රජගහ නුවර වේළුවනාරාමේ නම් විහාරයක් පවතිනවා. ඒ ප්‍රධාන දායකතුමා රජගහ නුවර බිම්බිසාර මහරජුරු ඒ මේ විසා මේ වේළුවනාරාම විහාරයේ වැඩෙනවා සිද්ධාර්ථ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ සරුවක් යන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මුල්ලේ බෝධි සම්භාර පුරා කපිල වස්තු නුවර සුද්ධෝදන මහා මායා මෞපියන් පුත්ව පාටිසන්ධිගේ උත්පත්ති මංගල්‍යයට පත් වී 29 වෙනි වසරේදී අභිනිෂ්ක්‍රමණි කොට පරිදිවි මහා ප්‍රධාන වීදේ වඩා ලැබුම් පිළිවෙත සොයා බුදුමේ උපතින් අවුරුදු 35 දී බුද්ධගයා සිද්ධ භූමියේ අස්සත් බෝධි රුක්කයට පිටදී මාර පරාජයකට ලෝසුරා බුදු වුණා. වහන්සේ මේ පාදේ පටන් සිරස්තලයේ තක්වා විතිසක් මහා පුරුෂ ලක්ෂණ පවතින මේ දේහයක් ඇතිවෙන්නේ. නීල පිහිට ලෝහි සෝදාත මාන්‍යක්ක ප්‍රභාසර සවනකන දිර තේදෙන බුදු කඳුල්ලෝ වැඩ ඉන්නවා. ඒ කරුණාඥන් මහන්සේගේ පටිසන්ධි මංගල්‍යයේ උත්පත්ති මංගල්‍යයේ බුද්ධත්ව මංගල්‍යයේදී ධම්මචක්ක මංගල්‍යයේදී දසදහසක් ලෝක ධාතුවල දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වෙමින් වාසයට ගෞරව කරතුණා ඒ සරුවක්යන් වහන්සේ සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කළ බැවින් අරිහත් නම් වෙනවා සකල යය මණ්ඩලයේ කරුවක් ප්‍රකාරයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා ශ්‍රී විද්‍යා අෂ්ට විද්‍යා පසළොස් කර්ම ධර්ම සමන්විත බැවින් විද්‍යාකරණ සම්පන්න නම් වෙනවා. සෝබන ගමන් නැති බැවින් සුගත නම් වෙනවා. සකල ලෝක ධාතුව සත්වාකාරයෙන් ආબોධ කළ බැවින් ලෝක විදූලං වෙනවා. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ධර්ම දේශනා රූපීනාසාදී සමන්ත වඩා උසස් කෙලෙස් ඇති බැවින්ද ධමනේ කටුකි සත්‍යං උත්තරීතර විදියෙන් ධමනේ කළ බැවින්ද අනුත්තර පුරුෂ ධම්ම සාර්ථීන වෙනවා. මෙලව ආර්ථය, පරලෝ ආර්ථය, නිර්වාණ පරමාර්ථය පිණිසත් ආවාද කරන බැරි. අනුශාසනා කරන බැරි. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස කියන මේ සංසාර සාගරින් සංසාර කාන්තාරයෙන් සත්‍යයන් එතර කරවා නිර්වාණ ක්ෂේම භූමියට පමුණුවන බැවිනි දෙවිනිස්සන සාක්ෂි ළඟ වෙනවා. දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය සමන් අවබෝධ කොටගෙන අනන්ත ජනතාවට අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වෙනවා. පුණ්‍ය භාගයෙන් අග සම්පත් දැරින්ද ශේෂ මාරාදී පංච මාර්යම් දිදනෝ දැරින්ද අවිස්වාදී ආදී භාග්‍ය ධර්මයන්ගෙන් සමන්විත දැරින්ද සත්‍ය ධර්මයේ බෙද බෙදා දහම් දෙකේ දැරින්ද උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළ දැනෙන්න සතර ගමන අවසන් කොට නිර්වා අමෘතයේ වැඳු දැනෙන්න භගවානම් වෙනවා දස බල ඥාන චතුරු වෛචාරඥා ඥාන ආදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්ෂතා ඥානෙන් අතීතනායත වර්තමාන තුන් කාලය අතමිලක් ආબોධ කොටගෙන දෙවියන් සාත සමස්ත ලෝකයාට හිත සූපිනිස සදාම් අමාමේ වස්තවනවා උදෑසනදී දොළොස් දොළොස් කෝට් ලක්ෂ වාරයක් මහා කරුණාරු සමාධිමත් තවත් කාලයේ දොළොස් කෝට් ලක්ෂ වාරයක් මහා කරුණා සමෝතර සමාධිමත් දසදහසක් ලෝක ධාතු විද්‍යාවෙන් විමසා බලා ලෝකෙ වැඩ සැලසෙනවා ඒ සරුවක් යන වාසේ සමන පියරක් ගන්න නෙළුම් මල් පිටෙනවා වරිණ ගමනේදී සාරයේ වලතෙන් ගොඩ වෙනවා කුෂ්ඨයන් නිති වෙනවා සමතලා වෙනවා ගල් කැට කැබිලිති කනෝ කටු ආදී පාරින් ඉවත් වෙනවා හොඳ පලස් එළුවා මෙන් ත්‍රිපාදය පිළිගන්නේ පොළොව සමතලා වෙනවා ත්‍රිපාදයේ දරිදුවිලි කිසාවක් නැතවරේ ගමන් වඩින වඩන ගමනේදී ධන දෙකවත් කෙන්දාවක් බොක්මස්වක් හැත්තෙන්නේ නැතුව ගමන් කරන්නේ සමාධි සිතින් උන්වහන්සේ යුග මාත්‍ර දර්ශීව ගමන් කරන අෂ්ටාංග සමන්වාස්ස බ්‍රහ්මස්තරයෙන් සද්ධර්මයේ දේශනා කරන මහසයේ දේශනා කරක දහම් පදයක්වත් නිෂ්ඵල වන්නේ නැහැ ඒ ධර්මයේ කලෝ පිළිවෙත් පුරන්නෝ සතර විසින් අතලෙදී අමා මහ නිවනට සැලෙනවා මේ විදිහේ ආශ්‍රය වූ අද්භූත වූ අසහාය වූ අනුත්තර වූ ආශ්‍රයමත් වූ සරුවක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නුවරට වැඩම කරවා වදාන්තෙක් නම් මේ විපාක සියල්ලම හිරුදුතු අමිරුසේ දුර වෙනවා කියන එක පාදා දුන්නා. එනිලාමේදී සෑම දිනම නැගිටලා එක හඳින් කිව්වා සමුන්නාන්සේ පෙරක කොටගෙන දූත පිරිසක් ගොස් ඒ සතාවයන් වහන්සේ මෙලොවට වැඩම කළ මැනව කියලා කුමාරට සවරුවා. ඒ අනුව ඒ අමාත්‍යතුමාම විශ්ව රජදරුවන් පිරිසක් සමග ගියා සංඝයා නුවර. දීනිකාර මහරජුන් සියලු කාත්‍යා එතුමාගේ සහායෙන් වේළුවනාරාමයේ කැමිනි සරුවක්යන් වහන්සේගේ පාද වන්ද නමස්කාර කොට ආරාධනා කළා. මහා කාර්මිකෝ සරුවක්යන් වහන්සේ ආරාධනෙ පිළිගත්තා. මේ බව දැනගත් බිම්බිසාර මහරජුරෝ වේළුවනාරාමයේ සිට ගංගානම් ගඟ දක්වා යොදුන් පහක් මානේ පාර සමතලා කොට සුදු වැලි ඉහළ සිහිකොරන් නම් වෙලා කොළේ දගේ හේතත් පතාක නම් වෙලා ගෞරවාන්විත කරසිල්ලක් ඇති කළා. නාග ලෝකේ නාග භවනේ නාග යෝධ ගංගා නංගඟ පුරාම කරසුවා. ඒ මන්දිවට විශ්ව රජදරුවෝද ගංගා නංගඟේ සිට තමන්ගේ රටේ නගර ශාලාවතේ තුන්වෙනි මාර්ගයේ තේම කරසුවා. මේතනේ පතම් භවතලේ දක්වා දෙවියෝද මිනිස්යෝද බ්‍රහ්මයෝද নানা ප්‍රකාර පරිපූර්ණ වලින් ගෞරව සම්පූර්ණ පූජා සත්කාර සංවිධානය කළා. සරුවක් යන් මහන්සිය සංගරුවන පිරිවරාගෙන සංඝානං ගඟ සමීපයේ වැඩම කරවලා පාත්‍රයක සම්බන්ධුණක් සම් පාත්‍රයක් පුරාගෙන අංගමාහිලන් මහන්සියගේ හස්තයට පිළිගන්නවා ආනන්දය මේ සම් භාස්කරයේ මේ ලිච්ඡවි රජදරුවන් සමග සාකාරවල තුන වටේ බුලක් වෙනවා කියන ගමන් කරමින් මල් මිච්ඡෙන් මේ නෝරට පැන් දින්ද මේ පැන් බින්දුව බින්දුව රැත්න රෝගින් ඒ වෙලාවම සුවපත් වෙන ඇති අවසානයේදී සංසාරගාන ශාලාවට සැලෙන්නේ කියලා උපදෙස් දුන්නා. සරුවක්යන් මහන්සිය ගංගා නංගල සමීපයේ දෙනකොටම ධාරානිපාත ලැබි නැහැලා මුළු මහත් විශාල මහනුවරයේදී පවිත්‍ර වුණා. අර සංසං වල වැතරී තිබුණු මනසිරුරු සංසං වල කුමේදී තිබුණු මනස ඔක්කොම තේදලා මුළු මහත් විශාල මහනුවරට බොහෝ කාලයකින් නොතිබුණු ගුරු විත්තේ සංසිඳුවමින් ධාරානිකාත වැසිපර ලැබුණා. ඒ අතර අහස පුරා දෙවි දේවතාවෝ රැස්නා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ දකුණේ පිළිගන්නේ. නාග ලෝකේ නාගයෝ දැවිලා පිළිගත්තා. දැන් ඉතින් සංඝාගාර ශාලාවට සරුවක් යන වහන්සේ වැඩම කළා. අනුදමාහිමියන් වහන්සේ විශ්ව රජ කුමරුවන් සමග නගරේ ප්‍රදර්ශනා කරමින් සාකාරමල තුන වාටේ ඇවිදින්මින් සං වැඩුවා. ඒ තන් බින්දුව බින්දුව අපට නොමිල තන්තන් වල සෑම තැනම වැටදී සිටිය රෝගීන්ගේ යන්නේ එක එක බින්දුව පිට වුණා. ඔවුන්ගේ සැලෙන් නිරෝගී බවටපත් යනුදමාහිමියන් වහන්සේට සම්බන්ධ වුණා පිරිවර බාටපත් වුණා. අලියම් වෙනකොට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නිරෝගී බාටපත් වෙලා සම්පාගාරිකාලාවට සමීප වුණා. සරුවත්යන් වහන්සේ අනදමාහියන් වහන්සේට සමීප වුණාට පස්සේ පිරිස බලා මේ ධාතා 17ක් ඇති සතන සූත්‍රාන්ත දේශනාවෙන් ධර්ම දේශනාවක් පැවැත්වුවා. දේශනාව අවසානයේදී ප්‍රසාද සංවේගයටපත් වූ සියලුම දෙනා අසුරෙන් 84000ක් දෙනා සෝවාන් ආදී මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගත්තා. එදා කරුවක් යන මහන්සේ නුවරට වඩිනකොටම නුවර තැන් තැන් වල සංගලි සංගමී සිටියේ අමනුෂ්‍යව සීතීකද තන ගියා. ඔය අතරත සංසාගාර ශාලාවේදී මේ මාත්‍රිකා කළ ගාථාව යම් කිසි මිත්තන් ගාථාව කියවෙනකොට දුර්ගාන්ත මිනිස්සෝ තම තමන්ගේ ධර්ම වලින් හැංගිලා හිටියේ නම මේ ගාථා වෙනකොට ඉන්න බැරුව අර මාන පරාජය කරේලාවේ මානසේනා කීකේකද ගියාතේ ඕම්සාලා මහනෝරි සතර සීමාමින් උවත් වී කන ගියා අහස පුරා දෙවි දේවතාව රැස්වලා බණහන්ද මෙන්න මේ ආශ්චර්ය අද්භූත සිද්ධිය සිද්ධ වුණේ එදා විශාලා මහනුවර රත්න සූත්‍රාන්ත දේශනය කරන දවසේදී දින හතක් වැඩ සිටියා. දින හතේම 1000කට වඩා බැදී රතන සූත්‍රාන්ත දේශනේ පැවැත්වුවා. දේශනා අවසානයේදී හැමදාම 80000කට බැගින් පිළිස මඟකර නිවන් සුව සාක්ෂාත් කළා. මේම රතන සූත්‍රාන්ත දේශනාව නිතරම මහා බලගතයි. මේ අපේ සත්වලද පමණක් නෙමෙයි කෝටි ලක්ෂයක් සත්වල දෙවියෝ මේ සූත්‍ර දේශනාවේ ආඥාව පිළිගන්නවා ගෞරව කරනවා. නිසා මේක මහා බලගතු ආරක්ෂක පිළිසක් ඇතිවෙද භාවනා මාර්ගයක් ඇතිවෙද දේශනා කරන්න තියෙනවා. මේ රතන සූත්‍රාන්ත දේශනාව ඉන්පසුව බොහෝ බෞද්ධයෝ විවිධාකාර විපත්තියෙන් එලක් වීම සඳහා භාවිතා කළා තියෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වෙත ආවා කුඩා ධර්මයේ වඩාගත් මෞපිය දෙකලා. මේ දෙන්න කෝණිය ජනපදේ දීගලම්බ ගමේ ගම්වාසීන් දෙන්නේ. ඉතින් මේ දෙන්නාගේ එකම පුතා. මේ පුතා වඩාගෙන ගියා තමන්ගේ හිත මිත්‍ර තාපසයන් වහන්සේ නමක් ළඟ ඉස්සර වෙලා. මවකේ දෙන්නා වදිනකොට දෙන්නාට දීර්ඝාස පැතුවා පුතාට දීර්ඝාස පතන්න කිව්වාම තාපසයන් වහන්සේ කිව්වා මේ දරුවාට තියෙන්නේ දවස් 7යි ආයුෂ දීර්ඝාස පැතුවා නිස්සලයි කිව්වා. ඉතින් හඬලා කිව්වා අනේ මේ දරුවාට දීර්ඝාස ලැබෙන්න අපට උපදේශයක් ලබා දෙන්න නෑනේ. තාපසයන් වහන්සේ අවංකවම කිව්වා ඒක මම දන්නේ නැහැ. අන්නහවල් ආරණ්‍ය සේනාසී ඉන්න සිද්ධාර්ථ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වැඩමමක් කාර්යක්‍රමයෙන් වාසයෙන් ගලපගන්න. මේ දෙන්නා gedara නොගින් පිළිවෙන්න ගියා බුදුරජාණන් වහන්සේ සයාගෙන. පෞකයන් දෙන්න වඳිනකොට සරුවක් යන වාසේ සුඛී හෝතු දීර්ඝායු කෝටි කියලා අපෙත් පැතුවා. දරුවට සෙත්තක් කියලා. අර වගේම සෙත්පතන් ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා දරුවට දවස් 7යි ආවක කියන්නේ ඒකා සෙත්තක් තියෙන නිසායි. ආරාධනා කළ අනේ ස්වාමීන් අපතින්නේ මෙච්චරයි. ඉතින් මේ දරුවාට දීර්ඝාස ලැබෙන්නේ අපල දෙන්න අපට උපදේශයක් දෙන්න මැනව. ඉතරුවක් කරනවා සුපදෙස් ඉන්න. Taman de niyata idde ඉදියේ පිරිත් මණ්ඩපයක් ඉදි කරන්නේ. විසුණු වහන්සේලා අට නමකට, 10 නමකට, 12 නමකට, 16 නමකට තරම් වටේට ආසන පනවන්නේ. මේ කුඩා දරුවාටත් එදා ගන්න මැද්ද ආසනයක් පනවන්නේ. සංඝ රත්නයේ වදාහි දේලා දින අටසතන සූත්‍රාන්ත දේශනාව පවත්වන්න උපදෙස් දුන්නා. මේ දෙන්නා කිව්වා ස්වාමීන් වහන්සේ පිරිත් මණ්ඩප ඉදි කරන්නත් පුළුවන්. සූපත සංග්‍රහ කරන්නත් පුළුවන්. අපට ස්වාමීන් වහන්සේලා කොහෙන්නේ? බුදුරජාන් වහන්සේ වදාලා ස්වාමීන් වහන්සේලා ලබා දෙන්න මට පුළුවනි. මේ දෙන වහාම ගෙදර ගිහින් ඉක්මනින්ම අසල්වැච්ඡන් දෙකට මේ සම්බන්ධ කරගෙන ඉක්මනින්ම පිරිත් මණ්ඩපයට ඇතුළු කරන ආවා සංඝයා වහන්සේ වැඩම කරගෙන යන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ අට නමක් ලැබුණා. ඉතින් අටනම මේ පිරිත් මණ්ඩපයේ වඩා හිඳුවාගෙන සෑදාවල් හතන සූත්‍රාපදයෙන් පැවැත්වුවා. වෙලාවට උන්වහන්සේලාට පිළි පාතේ තියෙනවා ගිලන්පත් තියෙනවා නම් පහසෙන්න සැලකෙනවා. අනිත් හැම වෙලාවම රතන සූත්‍රාන්ත දේශනා. හත්වෙනි දවසේ කරුවක් යන වහන්සේ දෙන්න වැඩිය. අහස කුරා දෙවි දේවතාවෝ රැස් වුණා. ඔය අතර මේ කුඩා දරුවා නැබ්බේ සතක් හොගන පිරික්සීමේ නිතිබුනේ මේ දරුවාට වෛර යක්ෂයෙක් කියලා අවරුද්ද කියලා. ඒ අක්ෂයාට වෛශ්‍ර දිව රාජාට අවසර ලැබිලා තිබුණා මේ දරුවා ගම් ගෙනියන්න. නමුත් ඔහු එදිට එදින දෙල්ල තිබුණාට එන්න බැරි වුණා. සත්දේව රාජ ප්‍රධාන සතරවරම් දෙවියන් සහිත බොහෝ මහේකාස් දෙවියෝ අහස පුරා රැස්වී සිටියා මේ බරට සවන් දීලා. එනිසා අවුලුකාට එන්න බැරි වුණා. එනිසා ඔය යන්න ගියා. ඔත මීනක දෙන්නේ කුට්ටුනම් පස්සේ ආගන්න කත නැහැ. ඉතින් උදේ පාන්දර වෙනකොට පිළිත් හමාර කරලා මේ දිනෝකෝ දෙන්නාර දරුවාලවා බුදු කාමල වැන්දෙව්වා. ඒ වෙලාවේදී සුඛී හෝතු දීගායකෝ හෝතු කියලා කරුවක් ගන්නවා ආශිර්වාද කළා. දිනෝකෙන් දිනන පුදුම සන්තෝෂයක්. හඳුළු රජුගෙන් සතුටින් එහා ස්වාමීනි මේ දරුවාට කුෂ්ඨ රෝග දෙකක්. මේ දරුවාට අවුරුදු 120ක් ආයුෂ ලැබුණා. සාදු සාදු ස්වාමීන් එහෙමනම් මේ දරුවා ආකාශයදම නමක් තබනවා ආයු වර්ධන කුමාරයා. ආයු වර්ධන කුමාරයා නමින් නම් කළා. මේ දරුවා ධන තේන වාස කෙනෙකුට නිතිපල් සේවා කරන්න පොහොයට සේවා කරන්න පුරුදු වුණා. එක දවසක් අපේ සමාදන් වෙලා තමන්ගේ සමාන වයසකී දරුවන් මේ කටිකේ සමාදන් වෙලා ඉන්නකොට අභිවාදන ගාථාව අහලා මේ දරුවා කියවන්නේ. දෙලිච්චර තියෙන දරුවෙකුට නේද අද්දාස්ක මාර්ගයක් තිබුණේ. ඒවා ගෙනා ගන්න පුළුවන් මේ රත්න සූත්‍රාන්ත දේශනා ගන්න. මේ කාරුදු අනාගතවාද පෙර අපේ පූජනීය මහෝපාධ්‍යයන් වහන්සේ අපට කියලා දුන්නා අහුම්ගල්ල කියන ගම්මානයේ බොහොම ධනවත් නිරතක নানা ආකාර විපාක දෙන දෙන පොඩි විනයක් වලදා තිබුණා කියලා. ඉන් දහස් ගණන් දසදහස් ගණන් මුදල් වැය කරමින් බොහෝ වාරවල තොවි ආදී කරමින් අදුරන් ගවලා මේ ශාන්ත කර්ම කළා. සිත දාසක් පරිගරම අය පටන් ගන්න. මෙහෙම කාලාන්තයක් ගිහින් දැක්කම ඒ ප්‍රදේශයේ වැඩිමලා තියෙනවා ආත්මෝලේ තේමගම් ඉති කියන ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ සම්මිතිරිච්ඡාන. උන්වහන්සේට ආරාධනා කළා වෙන කරන්න තියෙන්නේ නැති නිසා. උන්වහන්සේ ඒක කියලා නිවැරදිම කරන උපදෙස් දුන්නා. ස්තෝකෝ නැද්ද ආසනයක් පනවලා මල් ආසනයක් පනවලා පහක් දැල්ලලා කුඳ දැල්ලලා පිරිස පන්තිය සමාදන් කරවලා සංඝයාගේ හයත පිරිස පටන් ගත්තා. මහන්සේ පටන් ගන්න තෙන් සූත්‍ර දේශනාව තුළ රතන සූත්‍රයේ රාත්‍රියේ 108 වරක් මේක දේශනා කරනවා. ඒක හැමදාම උන්වහන්සේ කරන කාර්යයක් වුණිකන් වලදී. ඉතින් උදාහරණ කිරිත දේශනා කරන යද්දී සෑ 12ක පමණ මුදල මැද්දේ විශාලයේ පිටරීමක් ලැබුණා. ස්වාමීන් වහන්සේ අත්‍යානිකයෙන් බලන් එළම රියමක් තරම් ප්‍රමාණය පොළොව කුපුරලා පොඩි විදිහක් මතුවේ. ඒක ගෙනල්ලා මේ මල්ලාට කියන්නේ කිව්වා. එළියෙන් කම්පිරි දේශනා කළාමාර කොට දෙවියන් දෙතුන් දෙලොක දුන්නා මේ සිකුරාට පොඩි විදිහෙන් ගන්න විදිහෙන් ගන්න ඉතරයි අමුතෙන් දෙහි කපන්නේ නෑ ඌරු කපන්නේ නෑ වෙන මොනවත්වත් තමා කියන එන්නේ සතපාසය දන්නේ නෑ රතන සූත්‍රයේ කියන බලමයි මේ වාගේ පුදුමහා සම්මේ රතන සූත්‍රාන්ත දේශනා විදියට මේ කාර්ය පහලෝකද පමණ පෙර ගාන්ධි පස්වැනි සේවයේ කොමඩිකර මහත්මයේ පසු ළඟට ඇවිල්ලා කිව්වා. ස්වාමීන් වහන්සේ සතන සූත්‍රයේ පුදුම බලයක් මම දැක්කා. එතුමාගේ කලින් පිනේකක සමයේ එතුමාගේ නිදමක එතුමාගේ වස්නා නිවසක් වදු කියලා තිබුණා. බද්ද පින්දුලා කියන අබෞද්ධ පිරිසක්. එයත් එළුවන් මරාගෙන කුකුලන් මරාගෙන අපිරිසිදු ඉන්නවා. බදු ගවන්නේත් නෑ, ගේ අතර වෙනවන්නේත් නෑ. එතුමා බොහෝම ධාර්මික කෙනෙක්. එළදී හිතිරගෙන වචනයක්වත් කියන්නේ හරි වෙන කාන්ත කෙනෙක්. එතුමා දින අයිතිතියේ කරුණාරාසනයන් ගෙදර ගිහින් කියලා වෙනකුගේ කෙනෙක් නෝජාවා සිතාවක. ඉංග්‍රීසියෙන් කොට අහන්න ලැබුණා මේ රත්න සූත්‍රාපේ දේශනාවෙන් දහස් වරක් පිළිස්සීමේ දෙවියන් මේ වගේ ප්‍රතිඵල ලැබෙනවා කියන්නේ. මෙතුමාගේ ශාස්ත්‍රාහඳ නෙමෙයි. ඒ පහගෙන ඉඳලා හිතුවා මමත් ඒක මගේ ගෙදර සභාව මේ කරන්නේ කියලා ගෙදර ඇවිල්න අර බබුගේ අරමුණු කරගෙන හැමදාම හන්දාවට සමන්ද රාජකාරී වලින් ඉඳහසලාම දවසක හතර සැරයක් බැගින් සතුන් සූත්‍රයේ කියන මගේ දෙවිදහස් කරගන්න ලැබේවා කියලා. දහස් වරක් උනත් මම කියන්නේ කියලා හිතාගෙන ප්‍රසංගත්තු. සැබවින්ම මාසයක් දෙකක් වගේ යනකොට 200ක් තරම් කියන කොට මේ බද්දති හිතේ පුද්ගලියෝ රාත්‍රී කාලේ අස්සලා ගිහින් ගමන කාලේ අස්සලා ගිහින් කියලා දන්නේ නැහැ. සීලම යාත්‍රාන් දේවල් අරගෙන අස්සලා ගිහින්. ඉතින් මේ මහත්මයා කියන ස්වාමීන් වහන්සේ වචන මාත්‍රයක්වත් නොදෙදා. නඳු කවරන්නේ නැතිව. හිත නරක කරගන්නේ නැතුව. මේ රත්නතු උත්සාහක දේශනාවෙන් මට මේ නිදහස් කරගන්න ලැබුණානේ ඔය වගේ එකක් නෙමෙයි බොහෝ දේවල් අපට අධ්‍යක්ෂණය අපිට තියෙනවා. ඉතින් මේ අනුව කලක බැලීමේදී රතන සූත්‍රාන්ත දේශනාව එදාට මේ අදටත් මේක පුදුම ආනිසංස නෙලා ගන්න පුළුවන්. දැන් අපි කලකා බලමු රතන සූත්‍රාන්ත දේශනාව ඉස්තේරුම් පිළිපෙති. විගතේරුම් කියන්න ගියොත් කාලි මදිවි. අපි සාල්කම වශයෙන් දෙන කෙටියෙන් තෝරලා දෙන්නම්. මේ සූත්‍ර දේශනාව මුලවතන කියන්නේ දෙවියන්ට කළ ආරාධනාවක් සහ අනුශාසනාවක්. ඊළඟ මද ගාථා 12ක් තියෙනවා බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ ගැසෙන සත්‍යක්‍රියා ගාථා 12. අන්තිමට ගාථා තුනක් තියෙනවා. සබ්දු රජ අහසේ සිට දුමක බැහැලා කරුවක් යන මහත්ගේ ත්‍රිපතු වඳින්නේ සියලු දෙවියන් වෙනුවෙන් වන්දනා කළ ගාථා තුනකම අන්තිම තියෙනවා. ඒක මැද ගාථා 12 තමයි සත්‍යස්ත්‍යා ගාථා. ඒක සත්‍යස්ත්‍යාව. බුදුන් කියන ගාථා දෙකේ තේරුම මෙහෙමයි. යානීද භූතානි සමාගතානි බුම්මානි කා යානව අන්තලිත්ති. සම්බේව භූතා තුමන භවන්ති භෝති සත්‍යස්ත්‍යා සුනන්තු භාවිතා. මෙහි සත්‍යයන් අමනුෂ්‍ය කෙනෙක් වැඩ. ඒක අමනුෂ්‍ය කියන දෙවියන් බ්‍රහ්මයන් ගැන. ඒකේ නපුරු දුර්දාන්ත අමනුෂ්‍යෝ දන්නේ. ඒකට ගිහිල්ලා. ඒක රැස්තුනා වූ මේ ධර්මද සමන් දෙන්නේ ශ්‍රද්ධාවෙන් පැමිණියා වූ යම් දෙවි කෙනෙක් යම් බ්‍රහ්ම කෙනෙක් කියන අමනුෂ්‍ය කෙනෙක් වැඩ. ආකාශත්තක, භූමියත්තක, විමානත්තක, එවාගේම සදින ලෝකයෙන් ආපු, බබතෙන් ආපු කවර හරි කෙනෙක් ඉන්නවා නේද? ඉන්නවා. ඒ ඉන්නේ ඇත්තෝ සබ්බේ භූතා කුමනා භවන්තු වත්ෝ බොහෝම මෛත්‍රී භාවිත වේවා සතුටු සිත්පත් වේවා අතෝති සක්කාච්ච සුනන්තු භාවිතං ඊළඟට මා මේ දේශනා කරන දේශනය බොහෝම සසක්කොට සාවධානව අසක්වා අද අපි දේවාරාධනය කරනවානේ බණක් කියන්නේ ඉස්සර ඒ වගේ ගාතාවක් ඒක. තස්මාහි භූතානි සාමේත සබ්බේ නිස්සං කරෝතේ මානුෂයා සජාය දැන් මේ දේශනා කරන්න යන දේශනාව අනුව මේ රසකෘෂ්ණ දෙවියෝ බ්‍රහ්මජෝ මේ දේශනේ බොහොම සාවධානව අතනි මනුෂ්‍ය වර්ගයාට මෛත්‍රී කරත්වා මනුෂ්‍ය වර්ගයාට අනුකම්පා කෙරෙත්වා දිවාක රත්තෝච හරන්ති යේ බලින් තස්මාහිමේ රක්ෂකාප්‍රමස්සා සාදාවාදකේන දෙවියන්ගේ පින් පමුණුනනේ මිනිස්සු අරන්ති වේබලින් කිරේකයි. දන් දීම සීලකම භාවනා කරලා පින්කම් කළා දෙවියන්ගේ පින් දෙනවා. ඒ දෙවියන්ගේ පින් දෙන්නේ මිනිස්යෝ අනිත්‍යයන් සමකල්ලි සසක් කොට ආරක්ෂා කෙරෙක්වා කෙනෙකු දේනිගාතාවෙන් සලාම ශාසනාවයි. දැන් මේ මාත්‍රිකා කරන තුන්වෙනි ගාථා බුද්ධ ගුණ දැක්වෙන සත්‍යයක් ක්‍රියාවයි. යම් කිසි විත්තං ඉදවා පුරංවා යම් වස්තුව මේ මනුලෝකෝ මනුවෙන් පිටත් කරෙහි ඇතේ. සබ්බේතු ආයං හතනම් තනේක. දිවි ලෝක හයේහු නාග ලෝක නාග භවනේහු බ්‍රහ්ම ලෝක හෝ යම් වස්තුවක් ඇතේ. මෙනෝ සමන් අත්ථ සඛාගතේන අපට සතාගතයන් වහන්සේ හා සමාන රත්න වර්ගයක් ඒ තුන් ලෝකෙ කොහෙවත් නැහැ. ඉදම්පි බුද්ධ රතනං කමේතං මෙය බුද්ධ රත්නය පිළිබඳව ඇති ඒකේ රත්න භාවයයි. ඒකේන සත්‍යයෙන් සුවක් පිහිටි. මේ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා. මෙතන දිව ලෝකේ, නාග ලෝකේ, මන ලෝක, බඹ ලෝක කොතන හරි යම් රත්න මාර්ගයක සම්පත් වස්තුවක ඒ සීලම රත්න මාර්ගය අතුරින් සම්මා සම්බුද්ධ රත්නයේ ශ්‍රේෂ්ඨයි. සියතාදාසයක අත්‍යස්සින් ලෝකේ නැහැ. ඒක සත්‍යයි. ඒකත් විභාගයෙන් කියනවා කියන එක කියනවා. එතන සාතනෙ කියන එකේ තේරුම් කවුරුත් දන්නවා. සාතනෙ කියන්නේ තේරුම් පහකින් උගන්වන උතුම් වස්තුවකටයි. සිත්තිපතං මහග්ගන්තේ අකුලං දුල්ලද දස්සලං අනෝම සත්‍ය පරිභෝගං සතනන්ත පෞච්චති. මෙන්න මේ තේරුම් පහෙන් තමයි රත්න කියන්නේ. සිත්තිපතං යම් වස්තුවක් බොහෝම ගරු කටයුතු නම් ඒක හත්යක්. මහත් ගන්ට යම් වස්තුවක් වටිනාකමින් විශාල වටිනාකමක් ඇතිද ඒක හත්යක්. එවාගෙම අතුලම් යම් වස්තුවක් වෙනත් දෙයකට සංසන්දනය කරමින් බැරි තරම් උසක්ද ඒක හත්යක්. දින්නර දස්සන යම් වස්තුවක් විතර දකින්න නැතිද කලාතුරකින් දකින්න ලැබෙයිද ඒක හත්යක්. අනෝමකස්ස පරිභෝගයක් යම් වස්තුවක් සාමාන්‍ය පුද්ගලයන්ට නොව උසස්ම උසස් පුද්ගලයන්ට පරිභෝගන දෙයක් වේද ඒක රත්නය මෙන්න මේ තේරුම් ගන්නේ රත්න කියනවා ඒකවත් මෙතන රත්න වර්ග තියෙනවා එකක් අවිඥානික සංඥානික හිත නැති රත්න තියෙන හිත ඇති රත්න තියෙනවා හිත නැති රත්න තමයි මුත්තා මානි වේලුරිය සංකෝ හිලා පාලං, සජතං, ජාකරූපං, ලෝණිකං කෝ මසාර ගල්ලං. මේවට කියන දසවිධ රත්න කියලා. මේ දසවිධ රත්න මහ පොළවේ මහ කවුරේ තියෙනවා. ඒ දසවිධ රත්නයන් අවිඥානිකයි. ඒ අවිඥානික රත්නයන්ට වඩා අවිඥානික රත්නයේ ශ්‍රේෂ්ඨයි. මොකද අවිඥානික රත්න වර්ගයේ අවිඥානික රත්නයෙන් පරිභෝග කරනවානේ. අවිඥානික රත්න තුන දෙකකට බෙදෙනවා. තිරක් කියන රත්න මනස රත්න කියලා. තිරක් කියන රත්න කියන්නේ සීතාවන් අතරින් ඉන්න රත්න. තේමනවාද? සත්‍ති රජුරුවන් දීමන හස්ති රත්නය, අස්ස රත්නය, ඒවා තමයි තිරක් කියන රත්න. තිරක් කියන රත්නයට වඩා මනස රත්නය ශ්‍රේෂ්ඨයි. ඒක පිළිසම් කතාවද මනුෂ්‍යයාට ප්‍රයෝජන වෙනවා. මනුෂ්‍ය රත්නය කොටස් දෙකකට බෙදෙනවා. ස්ත්‍රී රත්නය, පුරුෂ රත්නය. සත්පුති රජුගම රජ දරුවන්ගේ අග්‍රමහේතුකාට කියන ස්ත්‍රී රත්නය කියලා වෙනත් ස්ත්‍රීන්ට වඩා වෙනත් කාන්තාවකට විශිෂ්ටයි. හැම දෙයකින්ම පිනෙන්, ගුණයෙන්, තේජයෙන්, රූපයෙන් හැම දෙයකින් විශිෂ්ටයි. ඒක ස්ත්‍රී රත්නය කියලා. ඉතින් ස්ත්‍රී රත්නයට වඩා පුරුෂ රත්නය ශ්‍රේෂ්ඨයි. පුරුෂ රත්නයේ කොටස් දෙකකට බෙදෙනවා. අගාරික රත්න, අනගාරික රත්න. අගාරික රත්න තමයි ශක්ති තුරක් දිරුවෝ ඒ වගේ අය. අනගාരിക රත්න තමයි සවිත්‍රි. ඉතින් අගාരിക රත්නයට වඩා අනගාരിക රත්නය ශ්‍රේෂ්ඨයි. අනගාരിക රත්නයේ බෙදෙනවා කොටස් දෙකකට. ඒක රත්න අපේක රත්න. ඒක කියන්නේ රහත් නොව සෝවාන් ආදී යත මාර්ගඵලාදී ඉන්නවා. රහතන් වහන්සේගෙන අපේක රත්න. ඉතින් ඒක රත්නයට වඩා අපේක රත්නය ශ්‍රේෂ්ඨයි. අපි ඒක රහතන් වහන්සේගේ කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ අද මේ හාරක මේ පටිසම්භිදා ප්‍රාප්ත නොම පටිසම්භිදා ප්‍රාප්ත. පටිසම්භිදා ප්‍රාප්ත රහතන් වහන්සේ අර පටිසම්භිදා නොලැබු රහතන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයි. පටිසම්භිදාලාභී ශ්‍රාවක රත්නයේද දෙකකට බෙදෙනවා. අභිනිහාර සම්පන්න නොම අභිනිහාර සම්පන්න කියනවා. අභිනීහාර සම්පන්න කියන්නේ ඒකාන්තයේ කල්පලක්ෂයක් දුෝකාරණිය කියයි. ඒ අය ප්‍රේක්ෂා දැන් අභ්‍යස්තාවකයන් මහසාරිකාකයන් වහන්සේට වඩා ප්‍රේක්ෂායි. ඒ අභිනීහාර සම්පන්න රත්නය අතුරෙන්ගේ කාමක රත්නයේ බුද්ධ රත්නය අතරින් අපි වශයෙන් දෙකක බෙදෙනවා. මේ කාමක රත්නයට වඩා බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. බුද්ධ රත්නයේදී අච්චේක බුද්ධ රත්නය සම්්‍යක් සම්බුද්ධ රත්නයක කොටස් දෙකකට බෙදේ. ඉතින් මේ පච්චේක බුද්ධ රත්නයට වඩා සම්්‍යක් සම්බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. මේ දෙක බලුවාම ලොව තියෙන යම් පා එකක් වස්තු එකක් සුද්ධලයන් අතුරෙන් සම්මා සම්බුද්ධ රත්නයම අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. සමර කෙන්ද සීලෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද විමුක්තියෙන්ද විමුක්ති ඥාන දර්ශනයෙන්ද රූප විලාසයෙන්ද ධර්ම දේශනා විලාසයෙන්ද එවාගෙම කාර්මිකා සම්භාරයෙන්ද සෑම දේශින් සරුවක් වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි තමයි. උන්වහන්සේගේ නම සියකල පමණින් පවා සියලු භව සංත්‍රාස සංකීර්ණී සතර අධිමතාත්‍යන්ති දෙකර ගන්න තමයි කියනවා. මේතරම් උලය, මේතරම් බලය, මේතරම් තේජසක් ලෝකාටවත් නැති වගේ සාන්තිනායකයන් වහන්සේ සියලුම රත්න වර්ගාතුරෙන් අග්‍රවම රත්නයයි කියන සුභාකාරය අදහස. ඒ සත්‍යයයි ඒ සත්‍ය බලෙන් තෙක්වීවා. හයං විරාගං අමතං පනිකං යදග්ග සක්කමිනි සමාහිතේ. මෙතේන සම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පණිතං ඒකේන සත්‍යේන තුවස්සි ඕති මේ ගාථාවෙනු ඊළඟ ගාථාවල තියෙන ධර්ම ගුණය පිළිබඳ සත්‍යයක් හයං විරාගං අමතං පණිතං මේ පද හතරෙන් කියන නිර්වාණය හයං සියලු දුක්ඛයන් සියලු තෘෂ්ණාවන් සය වූ නිර්වාණය විරාගං සියලු ඇලී ඉවත් කළා වූ ප්‍රහාණය කළා වූ නිර්වාණය අමතං මරණයක් නැති අමෘත නිර්වාණ. සමේතං සියලුම සම්පත් ඇතුළෙන් ශ්‍රේෂ්ඨ දැනුම සමිත නිර්වාණ. කයං විරාගං අමතං සමිතං. යදජ්ජා ශක්ති මුනි සමාහිතෝ. බෝධි මූලයේ සමාධියේ යුතුව ශාක්‍ය මුනිඳුරන් වහන්සේ මේ කියන කයං විරාගං අමතං පණීතං කියන ගුණ ඇති නිර්වාණ ධාතුවේ සාක්ෂාත් කරගන්නා ලබසේද මේ තේන ධර්මයෙන් සමත්ති කින්ති. ඒ නිර්වාණ ධර්මය හා සමාන රත්නයක් ලෝකයේ. ඉදම්පේ ධම්මේ රත්නම් සමීපං ඒ තේනසක්කේන සුවස්තු. මෙය ධර්ම රත්නය පිළිබඳ ඇති ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. යම් සමාධියක් බොහෝම උසස් කොට වාහනා කළදී සිතින් ඒ සමාධි බොහෝම පවිත්‍රයි. සංයමාහු ඒ සමාධියේ ආනන්තික සමාධියයි කියලා. ඒ කියන්නේ මාර්ගඥානයේ සමාධිය ඊළඟට ඵලයේගෙන දෙන බැවින් ආනන්තික සමාධිය කියනවා. සමාධිනා සේන සමෝ නමිජ්ජති. මේ සමාධි ධර්මයන් අතුරෙන් මේ ආනන්තික සමාධිය කියලාද මාර්ග සමාධිය හා සමාධිය ලෝක ධාතු ඇත්තේ නැත. සිද්ධාන්ති ධම්මේ රතනම් ප්‍රණීතං හේතේන සත්‍යේන සුවස්තිකෝ. මෙය ධර්ම රත්නයේ පිළිබඳව තියෙන ශ්‍රේෂ්ඨ රත්න භාවයයි ඒ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් කෙත්තේවා සත්‍ය සත්‍යය. ඊළඟ ධාතා හයකින් කියන සංග්‍රහයේ සත්‍යයක්. මේ පුද්ගල අත්ථකතම් ප්‍රසත්තා සත්තාරි ඒතං යුගානි හොන්ති. ඒ දක්ෂිනේය සුගතස්ස කාලකා ඒකේත දින්නානි මහත්ඵලානි ඉදන්ති සංඝේ රතනම් පනීතං ඒකේන සත්‍යේන තුවත්ති හෝති මේ කුංගල අටසතං අසත්තා යම් ආර්ය කුජලයන් වහන්සේලා අත නම ප්‍රසංසාවට ලක් වූ තේක්ද සක්කාන් ඒතාන යුගානි හොන්ති උන්වහන්සේලා යුගල වශයෙන් ගත්තොත් හතර නමකි ඒ දක්ෂිනියා සුගතස්සතාවක ඒ සංඝ රත්නය දක්ෂිනාර්ථයි පූජාවන් සුදුසුයි. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා. හේතේසු දින්නානි මහප්පලානි යුගල වාසයෙන් සතර නමක් වූ බුද්ධිලයන් වාසයෙන් අට නමක් වූ ශ්‍රාවක සංඝ රත්නයේ පරිත්‍යාගන ස්වල්පෝද පූජාව මහත්ඵලයි ඉදම්ප සංවේ රතනම් පනේතං මේ කියන කච්චේද කියවත් මෙය සංඝ රත්නයේ පිළිබඳ විද්‍යමාන ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒක සත්‍යයි මේ සත්‍ය බලෙන් සෙත් වේවා කියලා සත්‍යයක් කියනවා. මේ සුත්‍රයත්තා මනසා දල්වේන නිස්සාලිනෝ ගෝතම සාසනම් හි. මේ පත්‍යපත්ත අමතං විජයේ ලද්ධා මුදා නිබ්බුතුන් බුද්ධමාන. මේ සංඝ රත්නයේ බුද්ධ සංඝයා මේ සුත්තයුත්තා යම් උත්තමයන් වහන්සේලා පිළිසත් සද්ධාවෙන් සසුන්ගත වූසේද්ද මනසා දල්හේද දැඩි අධිෂ්ඨානයෙන් සසුන්ගත වූසේද්ද නිස්සාමිනෝ ගෝතම සාසනම් දිගේ නිත්නේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සසුන් පැවිද්දලක් සේක්ද ඒ පක්ෂිපත්තා උන්වහන්සේලා ප්‍රතිපත්ති මාර්ගය අනුව පියවරෙන් පියවරට ධානයෙන් සමාධියෙන් සමාපත්තියෙන් විදර්ශනා කියන්නේ නිලෙන් නිලටපත් වුණා ලබ්ධා මුදා නිබ්බුතින් බුද්ධමානා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන අනුපිළිවෙලින් එකින් එකට සමන පැනෙන කෙලෙස් නැත නැතාගේ නොමිලේන අමෘත මහා නිර්වාණ ධාතුවේ සාක්ෂාත් කළා සිද්ධාර්ථ සංඝේ රතනම් සම්මිතං මේක සංඝ රත්නයේ පිළිබඳ විද්‍යමාන වූ ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයයි ඒකේන සත්‍යේන සුවස්ති හෝතු ඒ සත්‍යයයි සත්‍ය බලෙන් සෙත් වේවා කියලා දේශනා කළා. යතින් දෙකේ ලෝකයෙන් සිතෝ කියා සතොබ්බිවාසේදී අසම්පතම්පියෝ සතෝකමං සප්පුරුෂං වදාමි යෝ අරිය සත්‍යයන් අවිච්ඡකසති මේ කියන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගැනයි යකින්න කියලා පතමින් සිටෝ කියා. නගරයේ තියෙන දොරටුවේ තියෙන ඉන්ද්‍ර කියලා කියා ගැඹුරට පයින්නේ ශක්තිමත් හිතෙන් කනවා. ඒ කියන්නේ ඉදි කඩුල්ලේ කනවා. අන්තෝ ඉන්ද්‍ර කියලා බහි ඉන්ද්‍ර කියලා කියන ඉන්ද්‍ර කියලා දෙකක් තියෙනවා. ඒක නගරද්්වාරයේ බොහෝම ශක්තිමත් දොරටුවක්. මේ දොරටුව සමිකරන්න ඇති කරගත්තා හිතවන ශක්තිමන්ත ඉන්න තමයි මේ ඉන්ද්‍රිය කියන්නේ. ඒක එසේ නිසයක් නෙමෙයි. සතකොටවත් ගලවන්න බැරි. වේරම්බ වාක්‍යයෙන්වත් සොලවන්න බැරි විදිහටයි පොළොවේ හිටවන්නේ. නාකොටය, ඇහැල කොටය, එහෙම නැත්නම් විශාල සීමල හරය, මේ වාගේ ශක්තිමත් හරයක කොටයක් තමයි හිටවන්නේ. පොළොව යටතම අඩි 6ක් හිටවනවා. පොළොවෙන් උඩට අඩි 6යි. සියම් හතරයි. ඉතින් මෙන්න මේ ඉන්ද්‍රිය කීලගේ පඨවි සිතෝ කියා පොළවේ හිටවලා තියෙනවා. සතුද්ද වාතේලි අසම්පකම්පියෝ. සූර්යයෙන් සමායන හැඩ මාරුකෙන්වත් සැලෙන්නේ නැති. අතකොටවත් සැලෙන්නේ නැති. සතෝපමං සප්පුරිතං වදාමි. මෙන්න මේ උපමා කොට සෝවාන් ආර්ය සත්පුරුෂයන් ගැන මම කියමි. යෝ අරිය සත්‍යඥාවෙච්ච පස්සති යම් කෙනෙක් සද්ධාවෙන් දුවමින් දැසගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ සතර මේ සෝවාන් මඟ නුවණින් දැක ගන්නා ලද්දේ නම් ඒ සත්පුරුෂයා ඒ සෝවාන් ආර්යයන් වහන්සේ සතර දිගින් හැමලේ කඩමාර්ගයේ සෝලවන්න බැරි ඉන්ද්‍ර කීලයක් මේ මාර්ගයේ සොත්‍රාත්වා සෝලවන්න බැරි ඊර සද්ධාවන්තේ බාටපත් වෙනවා ඉදම්පි සංඝේ රතනම් සමීතං ඒ තේන සත්‍යෙන සුවති හෝතු ඒක සංඝ රත්නය පිළිබඳව තියෙන විද්‍යමාන රසයේ ප්‍රඥා භාවයයි ඒ ශක්තියයි ඒ ශක්ති බලයෙන් වේවා ප්‍රයත්න කළා. මේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර සංයම සුදේ පිටානි ඉන්ද්‍රාතිසේ හොන්ති දුක්ඛමස්සා මෙසේ භවං අත්තමං ආදියන්ති ඒ ගාථාවෙන් කියන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගැන. මේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර සංයම සුදේ පිටානි ගාම්භීර ප්‍රඥාති සරුවක්යන් වහන්සේ විසින් මුලැඳා යහපත් කොට දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය යම් කෙනෙක් සෝවාන් මගනුවණින් ආબોධ කර ගන්නා ලද නම් හිංසාවට කියන්නේ දුකක් සමර්ථා ඒ ඇත්තෝ කවර හේතුවකින් හරි පමා වුණත් බොහෝ තින් පමා වුණත් මෙසේ බවන් අත්තමං ආදියන්ති ඒ පුණ්‍යවන්තයෝ කවදාකවත් අතලෙන ආත්මයක් උපදින්නේම නැත ආත්ම හතක් ඇතුළත සංකලනක අරිහත්යෙන් නිවන් පුර කරනවා කියන එක සත්‍යයි. ඉදම්පි සංඝේ රත්නම් සමීකං ඒතේන සත්‍යේන සුවක් කියේ. මේක සංඝ රත්නයේ ගැන තියෙන විද්‍යමාන වූ රත්න භාවයයි. මේ සත්‍යයි සත්‍ය බලයෙන් සත් වේවා කියලා සත්‍යයක් කියලා. ගහනිගාතාවෙන් කියෙන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගැනයි. සහාවත්ත දස්සන සම්පදායේ පයස් ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡාන්ත සීලබ්බතං වාති යදක්ඛින්ති සතෝහපාලේන විපමුක්තෝ සථාගතානං බබ්බෝපාත සහවක දස්සන සම්පදාය සෝවාන් මාර්ගඥානයේ නිර්වාණය දැකීමක් සමගම හයත් ධම්මා ජනිතා භවಂತಿ සංයෝජන ධර්ම තුනක්ම ප්‍රහාණය වෙනවා සක්කාය දිට්ඨි විසුද්ධි සංකේ සීලබ්බතං වාපි යදත්ති කියනවා. ඒ සංයෝජන තුන නම් සක්කාය දිට්ඨි විසුද්ධිචා සීලබ්බත පරාමාස තුනයි. ඒ හා සම්බන්ධව තදේකට ක්ලේශයන් ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ අපාගාමී කිලෝම කර්මයන් එදා රහෝ තියෙනවා. දීර්ඝ සංසාරයේ පසන් සමාජයේ සිටේ තේලි තේලි ආපු අපාගාමී කර්ම සියල්ලම එතනින් එහාට නෑ රහෝ තියෙනවා. මිනිහා තාපාගාමී කර්මයක් සිද්ධවන්නේවත් නැහැ. ඒ වගේම චිත්තෝත්පාද වශයෙන් චිත්තෝත්පාද පහක්ම අහෝසී බාටපත් වෙනවා. අකුසල චිත්තෝත්පාද. ඉතින් මේ විදිහට සසාදි සානාන් අබග්ගෝකාසෝ චතුහා පායේ සවිකමුත්තු සතර අපායන් සදාතමින් දිනෙතනෙක් වෙනවා. අය පිහිනකින්වත් අපායට වැටෙනවා. චතාලිඛාලාන අබබ්බෝකාසෙන් කිව්වේ පංචානන්තරියේ කර්මය හා මේත මිත්‍යා දෘෂ්ටියේ කියන මේ අභිකාන ආය කිසිසේ වානාරයන් වාසිකන සීකාපිතෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදසේකතාවා අභබ්බෝසෝ සත්‍ය ප්‍රතිච්ඡාදාය අභබ්බතා දික්ඛ සදස්ස විස්සා සෝවාන් ආර්යයන් වහන්සේ නමක් යම් ප්‍රමාද දෝෂයකින් සයුම් වචනින් සුවල්ප හෝ අකුසලයක් සිද්ධ කරගන්නා ලද නම් උන්වහන්සේ අබබ්බෝසෝතස පටිච්චාදාය කවදාකවත් ඒක සංගවන්නේ නොකිය ඉන්නේ හරියට කුඩා දරුවෙකු දිනු ගොඩකට අත දිස්සලා නම් වහාම අපත්තට ඇදලා ගන්නවා කුකුළු 30ක් දින්දරකට ලං කරා නම් වහාම අපත්තට නැමෙගෙන යනවා නහර කෑල්ලක් සබල් කෑල්ලක් මේ දින්දරකට ලං කරා නම් වහාම ආපස්සට නැමෙවිගෙන යන ඇතිලිවිගෙන යන ඒ වගේ තමයි සෝවාන් මාර්ගඵලාදි කෙනෙකු යම් හේතුන් ප්‍රමාදකකින් කන් වචනේ ස්වාක් හෝ වරදක් සිදුවීම නම් ඔතමාවම ඒකට පාපෝච්චාරණේ කොට ආයත සංවරයේ පිහිටෙනවා අබබ්බතා ධිට්ඨ පදස්සවත්තා ඉතින් සංවන්ද හේතුව ලබාගත් අවබෝධ කරගත් සෝවාන් මාර්ගඥාන අනුභවයයි ඉදම්පි සංවේ රතනම් පනේතං මේ සංඝ රත්නයේ පිළිබඳ විසුද්ධ භව ශ්‍රේෂ්ඨ රත්න භාවයයි ඒ සත්‍යයි සත්‍ය බලයෙන් සෙත් වේවා කිය සත්‍ය කියලා. දොළොතෙනි ධාතාවෙන් සහ ධාතුමනි ධාතාවෙන් කියවෙන්නේ බුද්ධ රත්නය ගැනයි. වනප්පගොණ්ඩේ යථා කුසිකාම්මේ ජිම්හාන මාසේ පතමස්මි දීදී. සතුපමන් ධම්මවරං අදේශයේ නිබ්බානගාමී පරමං හිතාය. ජිම්හාන මාසය කියන්නේ ජිම්හාන ඍතුවේ පළවෙනි මාසය චිත්‍ර මාසයයි. ජාති කියන්නේ වසන්ත කියලා. ජාති බක් මාසය කියන්නේ චිත්‍ර මාසයයි. බක් මාසයේ වෙනකොට දැන් ඊට මුලින් මාසයේදී සූලෝම සුරුලියවල පොළ ඉඳලා නැතිලා ගල දාලා බොහෝම ලස්සනට මල් පිටිනවා. බොහෝ ලස්සනට මල් පිටින ඉඳගෙන මීනස්සෝ බමරමැස්සෝ ගුමුගුමනාල දෙනේ මාතුන් උරාගන්න උදේපසන් හන්දවන සිරි හැතිරෙන ඒක මුනුමාත් මන ලැහැරවල් ශෝභමාන කරන දර්ශනය සමස්තගොම්බේ අසාපුත්තිකාලී සිංහාන මාසේ පතමත් නිදී සතුටමන් ධම්මවදන් අද එකයි එතේන කරුවක්යන් වහන්සේ මේ බක්මාසේ මල් සිටිගත් වනාන්තරවල මේ නැත්තම් බමර නැත්තම් ගොංගන්නාක් මේ නොවත ධම්ම තුවඳ නිදුවමින් සාධර්මී දේශනා කළා. ඒ ධර්මයේ හරියට අර මාගම් උරා ගන්න මේ නැත්නම් බමර නැත්නම් රබේ දසකින් වෙන දෙවියෝද මිනිස්යෝද ගියෝද සයිද්දෝද ඒ ධම් රතේ පුරාගෙන මේ තන හදන මේ නැත්නම් වගේ අමොත්ත මහා නිර්වාණය සකස් කරගන්න. නිබ්බාන ගාමී පරමං හිතාය තේනේ තරුවක්යන් මහත්මයාගේ මේ අමෘතවාහි ධර්මය නිර්වාණගාමී ඒකාන්ත හිතසිනිත දේශනා කරන දේශනාව. ඉදම්පි බුද්ධේ රත්නම් ප්‍රණීතං මේක බුද්ධ රත්නයේ පිළිබඳව ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඉදම්පි බුද්ධේ රත්නම් ප්‍රණීතං ඒතේන සත්‍යෙන සුවස්සී හෝතු. මේ සත්‍යයයි ඒ සත්‍ය බලෙන් සත්‍ය වේවා කියලා සත්‍යය කියලා. වරෝ වරන්නේ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්මවරං අධිකයි වරෝ කියන්නේ කරුවක් යන වහන්සේ සියල්ලෙන් ශ්‍රේෂ්ඨයි වරන්නේ කියන්නේ සියලුම ශ්‍රේෂ්ඨ ධර්මයේ දන්නවා වරදෝ කියන්නේ අන් අයට ශ්‍රේෂ්ඨ වූ නිවන් මඟ දෙන දෙන්නේ වරහරෝ කියන්නේ ඒකයි ඒ කියන්නේ සතර මඟ ඵල නිවන දෙන දෙන්නේ අනුත්තරෝ ධම්මවරණ ලැබේකයි. සීලාදී ගුණයන්ගෙන් උත්තරීතර වූ සරුවක්යන් වහන්සේ ශ්‍රේෂ්ඨ ධර්ම රත්නය දේශනා කළා. ඉදම්පි බුද්ධ රතනම් පණිතං යේතේන සත්‍යෙන සුවක්ති. මේක බුද්ධ රත්නයේ පිළිබඳව ශ්‍රේෂ්ඨතම රත්න භාවයයි. ඒ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් සත්‍යවා. 14 වෙනි ගාථාවෙන් කියන සංඝ රත්නය ගැන. සීලං පුරාණං නවන්නත් සම්භවං විරත් චිත්තා ආයතිකේ පවස්මි ඒ දීන දීජා අවිරුණේ සඳා නිබ්බන්ති ධීරා යථායම් පදීසෝ ඒ රහතන් වහන්සේ ගැනයි සංඝ රත්නය අතරින් රහතන් වහන්සේ ගැනයි සීලං පුරාණං ඒ රහතන් වහන්සේගේ පුරාණ කර්ම කියන්නේ අහෝති නම් නැති සම්බවං කල්පෙන් කර්ම රැස් කිරීමක්ද නැත විරත් චේත්තා ආයතිකේ භවස්මි මතු භාගයේ පිළිබඳව කුස්නාවක්ද නැත මේ කියන දීර්ඝා අමිරුල්ලේ ඡන්දා මහන්තේලා භව සංචාර උත්පත්ති දෙන කර්ම බීජ සියල්ල ශේෂල දැරිය. අමිරුල්ලේ ඡන්දා මතු මත ඉදදීනේ ඡන්දයක් නැති දැරිය. නිබ්බන්ති ධීරා යතහායම් පදීකෝ පහන් ගැතියයි පහන් තෙලයි නිමවීමේ නිවන පහනක් වේ. කර්මයක් ප්‍රේතක් යන්න අහෝසි වීමෙන් ඒ ධීර ධීර නික්ලියති රහතන් වහන්සේලා අනුපාදිතේක පරිනිබ්බාණයටපත් වෙනවා ඉදම්පි සංඝේ රතනම් පනේසං ඒතේන සත්‍යෙම සුවක් වූති මේ සංඝ රත්නයේ පිළිබඳව ශ්‍රේෂ්ඨතම රත්න භාවයයි ඒ සත්‍යයි ඒ සත්‍ය බලින් සත්‍යවා කියලා හපිනුවාසවදා ඊළඟට මේ දේශන අවසන් වෙනකොට සත්‍ය රාජ්‍ය මිසලේට තැන්නෙලා බුදු කාමද නැඳගෙන ධාතා තුනක් වෙන සීල දෙවියන් ධර්මයන්ගේ නිවන්දනා කළා යානිද භූතානි සමාගතානි බුම්මානිවා යානිව අන්තලිච්චේ තථාගතං දේවමනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවප්ති හේති මේ අවත අහසෙත් පොළොවේ යම්තා දෙවි දේවතාවෝ බ්‍රහ්මෝ රැස්වී සිටිත්නම් ඒ අපි සියලු දෙනා දෙවියන් විසින් පුදන ලද්දා වූ වදන ලද්දා වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට වඳින්නෙමු කියලා ගන්නවා ඒ වගේම මෙහාට රැස් සිටින දෙවියෝද බ්‍රහ්මියෝද අපි සියලු දෙනා දෙවියන්ගෙන් විසින් පුද සත්කාර කරන ලද සතාගත ශ්‍රේෂ්ඨ ධර්ම රත්නයේ වඳින්නෙමු කියලා වන්දනා කළා. මෙහාට රැස් සිටින සීලම දෙවියෝද බ්‍රහ්මියෝද අපි සියලු දෙනා දෙවියන්ගෙන් විසින් පුද සත්කාර කරන ලද ගෞතම ශ්‍රාවක සංඝ රත්නයේ වඳින්නෙමු කියලා සංඝ රත්නයේ කියන්නේ. මෙයින් මේ සූත්‍ර දේශනය පරිපූර්ණත්වයට පත් වෙනවා. එතකොට මේ දේශනාව අවසන් වෙන විට 84000ක් පිරිස සෝවාන්නේ කොහොමද? මේ පිරිස පෙර ජාති ජාතින්කදී මේ දේශනයට සාම් දීලා මේ දේශනේ භාවිතා කළ තිබුණා. මේ රතන සූත්‍රාන්ත දේශනා පෙර බුදුසසුනේදීද දේශනා වෙච්ච දේශනාවක්. එනිසා මේ දේශනයට සාම් දීගෙන සිටි අය අතරින් පෙර ජාතිවල මේක පුරුදු කරපු අය ආයේ මේ දේශන අහනකොට සමාධිමත් වුණේ. සමාධිමත් පිටින් බණට ගන්නකොට විපස්සනා ඥාන පහළ වුණා. අර සත්‍රා ඉන්ද්‍රිය, ගිරිය, ඉන්ද්‍රිය සති, ඉන්ද්‍රිය සමාධි, ඉන්ද්‍රිය පඤ්ඤා, ඉන්ද්‍රිය මේවා අවදි වුණා. සද්ධා බල ආදී පංච බල ධර්ම අවදි වුණා. මෙච්ඡංගාත අවදි වුණා. මාර්ගාංගත අවදි වුණා. සතිපට්ඨාන අතර අවදි වුණා. සම්ප්‍රදාන අතර අවදි වුණා. ඉද්ධිපාත අතර අවදි වුණා. මේ බෝධිපාක් ධර්මයන් කුළු ගැන්වුණා මුදුන්පත් වුණා. දෙසෙන් කෙලවර වෙනකොටම සෝවාන් ආදී මාර්ගඵල නොකරමින් අග්‍ර අමා මහ නිවන අවබෝධ වුණා. සර්වත් යන වාසේ දින හතක් සිටේ දේශනා කළා. දින හතේම 84000 දකින් පිරිසු නිවන් දැක්කා. දැන් මේ දේශනාව තුළින් අපට තේරුම් ගන්න තියෙනවා සමෝරයක්. බුදු ගුණ දැක්කන ගාථා තුළින් බුද්ධානුස්සති භාවනාව වැඩෙනවා. දහම් ගුණ දැක්කන ගාථා භාවිතාවෙන් දහම් ගුණ භාවනාව වැඩෙනවා. සගුණ දැක්කන ගාථා හතක් වෙනවා මෙතන එයින් සංගුණ භාවනා වැඩෙනවා. එතකොට මේ දේශනාවේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන අනුස්සති භාවනා තුනක්ම කියනවා. එතකොට ඒක භාවනා මාර්ගයක්. මේ අනුස්සති භාවනා කරනකොට මොකද වෙන්නේ? හරි සුප්පබුද්ධම් ප්‍රබුද්ධං ආදී ගාථාවලින් කියවෙනවානේ. අනුස්සති භාවනා කරන්නේ කෝ සමදාම සැතෙන් නිදෙනවා. සමදාම සැතෙන් අවදි වෙනවා. සමදාම ලකුණු කියන නොදකින්නේ කියලා. සමදාම දෙවියන්ද ප්‍රිය වෙනවා. සමදා සමදා මිනිස්යන්ද ප්‍රිය වෙනවා. සමදාම දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. සමදාම සිතේ සමාධි ගුණය වැඩෙනවා. එවාගෙම සමදාම මුහුණත් මුළු සරුවාංගය ප්‍රසන්න වෙනවා. එවාගෙම යන්නේ ගමන බිබන සාර්ථක වෙනවා. බිය වෝදුරු නැති වෙනවා. සතුන් කාර්යයන්ගෙන්වත් හිංසාව නොවන්නේ කියලා. භූත පිසාච කුම්බන්ලාගෙන් ඈත් වෙනවා. සම්යද්දෘෂ්ටික දෙවියන්ගේ අනුබලය තියෙනවා. මරණාසන්න මොහොතේ මනස සිහිනුන් යුක්ත වෙල සමත් වෙනවා. මරණයන් මත සුගතිගාමී වෙනවා. සතර ගමනේදී නිවන් දකින තුරු නිසදුට නොගන්නෙක් වෙනවා. උපනුපම් භාවයක් පාසා සම්මාදිට්ඨික වෙනවා. සතර ගමනේදී පිටසක්වලක නූපදී මංගල සත්වෝපදීනවා. සුසුලකම් භාවයක් පාසා උතුම් කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. උතුම් කල්යාණ මිත්‍රයන් නිසා සද්ධාම යහල්ලක් ලැබෙනවා. ඒ නිසාම යෝනිසෝ මනසකාරයක් ලැබෙනවා. ධර්මාන් ධර්ම ප්‍රතිපත්තිය හැතරෙල්ලක් අතරදි ලැබෙනවා. ලෝකලා බුදු කෙනෙකුන් වාසයේ පහළ වුණොත් තමන් වෙත උන්වහන්සේ වැඩම කරනවා. ඒ ධර්මයේ අතුරු පමණින් මඟඵල නිවන් සුව ලබන්න වාසනාවන්ත වෙනවා. මෙන්න මේ නිසා අනේකානිකත් මෙලවත් පන්වත් දෙන දෙනම් ප්‍රභාවනා තුනක් මේ දේශනෙට ඇතුළත් තිබෙනවා. මේ අනුස්සති භාවනා තුළින් සමසතේ කර්මස්ථාන අපට මතු කරගන්න තියෙනවා. ඉතාලේක විශේෂ භාවනා මාර්ගය. සමතිපාසනා භාවනා දෙකම මේ දේශනා තුළින් අපට මතු කරගන්න පුළුවන්. ඉතින් මේ දේශනාවල් අපි පාළි භාෂාවෙන් සත්‍යයනා කිරීමත් මහත් ඵලයි. සිංහල භාෂෙන් කියවන්න පුළුවන් නම් ඒක වටිනවා. සිංහල භාෂෙන් හරි වෙන භාෂාවකින් කියනවාට වඩා පාලි භාෂෙන් කියන වැදගත්කමක් තියෙනවා. ඒ කියන්නේ ලොව පහළ වූ සියලුම සරුවත්යන් වහන්සේලාගේ මානෙල්ම විදෙන තුවන විදෙන ශ්‍රීමකයෙන් සුදු බුදුරජාණන් වහන්සේලා දලදාස් පස්යෙන් අස්තංග සමන්වාංශ බ්‍රහ්මස්තරයේ නිකුත් වූ වචනයි මේ සිද්ධ වූ බුද්ධ වචන. ඕවට ගණන් ඉස්මේති රහතන් වහන්සේලා භාවිතා කරන වචනයි මේ පාළි වචන. ඒකෝට වචන ජීව ශක්තියක් ජීව බලයක්. ඕනෑම අනතුරක් විනා මේ ගාථාවක් කියවාම අනතුරු නිවාරණය වෙනවා. පුරාගෙන බන්නේ ඉදිරි ගාථාව කියව රත්න සූත්‍රයේ වහාම ආපස්සට යන්නේ. ඒ වගේම ගුණ එහෙම නැත්නම් අත්යේ කුලප් වෙච්ච අත්යේ එහෙම නැත්නම් යාල මුර්ගේ ඇතෙක් අලියේ එලාගෙන එනවා නම් ණයෙක් එලාගෙන එනවා නම් ලෙන් භාෂාව කියවට වහාම ආපස්සට යනවා. භූතේ පිසාචයක්වත් එන්නේ ඒ තරම් පුදුම බලයක් මේ බුද්ධ වචනේ තියෙනවා. සම මේවා අපි විතර භාවිතා කරන්න ඕනේ. සතපාඩම් කරගන්න. කුඩා දරුවෝ ජී කියන්න වාගේ සවත් කියන්න පුරුදු කරවන්න ඕනේ. මේවා නිතර කියනකොට අහකින් දෙවි දේවතාවෝ ඔතුරු නමාගෙන සාදුකාර කියලා අනුමෝදන් වෙන්නේ. ඒතරම්ම දුර්ලභ බුද්ධ වචනේ මේවා. ඒ නිසා එවැනි දේශනාවක් සතන සූත්‍රාන්ත දේශනාව දැන් කාල වේලා ගොඩක් සිත්ුණා මේ නිවසේ පූජ්‍යය පූජ්‍ය වජිරනන්ද ස්වාමීන් වහන්සේගේ මෞර්තියකලගේ නිවස මේ සහෝදර සහෝදරී සිතනාගයිසාවක් විශේෂ පාසලලා දෙනේ සහභාගී වෙනවා මේ මෞර්තිය දෙතල ඇතුළේ මේ සෑම දිනාට සතන සූත්‍රයේ අසීමිත ගුණානුභාවයෙන් මෙලව ආයුරාරෝග්‍ය සැපත ලැබේවා. ගුණනුවන ධන ධාන්‍ය අසීතර සැප සම්පත් ලැබේවා. අසනීය පාපලෝකාදරෝ අතුරු අන්තරා ග්‍රහබවට දුරු වේවා. සබන පියවරක් පාදා රත්නත්‍රි සූවිසි මහා ගුණ ආරක්ෂා නිරතිරෝම ලැබේවා. සතසේ නිින්දයාව, සතසේ අවදි වේවා. නපුරු කියන මෙතේනවා. දෙවියන්ගේ ප්‍රසාදය ලැබේවා. මනුෂ්‍යයන්ගේ ප්‍රසාදය ලැබේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව සැලසේවා. කියන රෝගාබාධ අල්ප අලපතික දියස්සක්මින් ඉවත් වේවා. ගුණනුවණ ධන දානීය අසේතු සම්පත් දීලි වේවා. ආධිවර්ණ සසබල ප්‍රඥා දුර්වර්ධනය වේවා. එවාගේම ධර්මඥාන භාවනාඥාන තව තව දීලි වේවා. සියලු සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ සමුර්ධ වේවා. අවුරුදු 220ක් තරම් කළ නිරෝගී සෝයෙන් දරුවන්ගේ උපස්ථාන ලැබෙමින් දාන ආදී පාරමී පුරා ගන්නට දීර්ඝාස ලැබේවා. සතර ගමනේදී භවයක් වාසාසීත කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යය දුව නිවන් මඟ පාරමී පුරා ගන්න සෑමතම ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙනෝ කියන් සහෝදර සහෝදරියන් නෑද හිතෙන පුදා සේවක සේවිකාවන් ඇතුව භවයක් පාසා කුවසේ පාරමී ගුණ පුරා දෙවි යන නැති නැති යන එවාගේ බිඳි බිඳි යන මේ ස්කන්ධ පරම්පරාවෙන් සදා තාපෙන ගිලා දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජාති අජර අව්‍යාජි අමෘත අසංකත අව ධාතු සංඛ්‍යාත නිර්වාණ සම්ප්‍රත්‍ය සාක්ෂාත් කරගන්නට මේ සීල කුසල අපට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දැන් අපි ස්වල්ප වේලාවක සෙක්කිරිය කලාවක් පවත්වන ගොඩක් පැරි විස්තර ස්ටුඩියෝකට කතා ගමනකුත් තියෙන නිසා ඒසා දැන් මහා සංඝරත්නිකාම ගෞරවයෙන් පිළිගත්තා. දෙපාදව අතුම්පනවා සදාහිඳුවා විලම්පස ගාමී පිළිගන්නවා. සඳ නමස්කාරයේ සීලේ කුටීතා සෑකරම් කාලයක් මේ රතන සූත්‍රාන් දේශනාව සම්බන්ධ සුනිදේශනෙක මේ ධර්ම දේශනෙක සවන් දෙන්න සාස්වාල් කරලා වශයෙන් සුනිදේශනෙක සවන් දෙනවා. පිළිසීලක් අරගන්න. එවාගෙන අද උදේ පාන්දර පූජ්‍ය වජිරනන්ද ස්වාමීන් වහන්සේ ආරම්භ කළ පිරිසට සහභාගී වෙමින් මේ වැඩම කළ ස්වාමීන් වහන්සේලා බොහොම කාරුණිකව සෙත් විද්‍යාවේ පවත්වනවා. මේ තරත්තන සෙත් විද්‍යාවේ ආනුභාවයෙන් දේශක ස්වාමීන් වහන්සේලාගේ සීලාදී ගුණානුභාවයෙන් තුන් ලෝකයට පිහිටවල පිළිපද දේශනා කළ ශාන්තිනායකයන් වහන්සේගේ ප්‍රථම අභිඥාරය පතම් බෝධි මණ්ඩලයේ තෙක් පිරු අසීමිත බුද්ධ පාරක ධර්මයන් ඥාන බලයෙන් කෝධිමූලයේදී ප්‍රතිලාභ කර ගන්නා ලද නමාදාදී බුදුගුණ බලයෙන් දස බල ඥාන චතුරු වෛසාදද්දා ඥාන බලයෙන් චතුරු ප්‍රතිසම්බිදා ඥාන සද්දේ බුද්ධ ධර්ම බලයෙන් සත් අධිඥා ධර්ම සිද්දක බුද්ධ ඥාන බලයෙන් සෝලක මහා ඥානස්කාර සාවේනික බුද්ධ ගුණ බලයෙන් චතුම්නික ප්‍රත්‍යවේක්ෂා ඥාන සමස්තේ සත් පාරමී ඥාන බලයෙන් සත්‍ය බෝධිපාක්ෂ ධර්මස්ථාන සත්‍ය සම ධර්මස්ථාන බලයෙන් අතතිස් මංගල්‍ය ධර්මස්ථාන අතතිස් ආරාමන විභක්ති ඥාන බලයෙන් තම සතල කර්මස්ථාන ඥාන චත්තාලේ සාපාර මහා විපස්සනා ඥාන බලයෙන් සෝතාලි ඥාන වාක්‍ය සමපල කුජාවේ ඥාන බලයෙන් පරෝපන්නාති කුතර ධර්ම පරිච්ඡේදක ඥාන දෙතකක් නිත්‍යාදිත්‍ය පරිච්ඡේදක ඥාන බලයෙන් සත්‍යත්‍ය ඥාන සත්‍යත්‍ය ඥාන බලයෙන් සූවිසි කෝට් දක්වාර සමාපatti සංචාර පරිහත්වන වජිරඥාන බලයෙන් අනන්තන සමන්වාදක සමන්තපත්තාන මහා ප්‍රසන්න වික්‍රාන්තරගත ගාම්භීර ඥාන බලයෙන් ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආසයලසේ ඥාන බලේන යම සමා ප්‍රාත්‍යාරය ඥාන මහා කරුණා සමාපatti ඥාන බලේන සරුවක්නිකාඥාන අනාවරණඥාන බලයෙන් සුවාසුදාස ධර්මස්තන්ධ බලයෙන් විද්‍යාසේ බෝධිරාජානන් වහන්සේගේ අනුභව බලයෙන් දන්ත ධාතුන් වහන්සේගේ දේවා ධාතුන් වහන්සේගේ ලලාත ධාතුන් වහන්සේගේ චේත ධාතුන් වහන්සේගේ තාස්ත භෝණයක් සොලොස් නැලියක් සරුවක් ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන් සත්බුදුරයන් වහන්සේගේ අතිසි බුදුරයන් වහන්සේගේ අනුභව බලයෙන් සංඝස්ස දොළොස් දහසක් සරුවක්යන් වහන්සේගේ අනුභව බලයෙන් ලෝ පහළ වී වදාළතා අනන්ත පරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභව බලයෙන් අනන්ත බුද්ධ ඥානානුභව බලයෙන් අනන්ත බුද්ධ තේජානුභව බලයෙන් අනන්ත බුද්ධ රිද්ධානුභව බලයෙන් සත්‍යත්‍රේ සතු අතුතුන් සූවිති මහා ගුණය අසේනිතාරක්ෂානුග්‍රහ බලයෙන් මේ සීතල සවන් දෙන සෑම දිනකට එවාගේ මේ නිවසටත් මේ භූමියටත් සසලාන්තරාගේ ਸਰවෝපද්‍රයන් නිවාරණය වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා අතනේ ප්‍රසං අපලෝකද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක අනවිල කොඩි වෙන බන්ධන අස්වා පතවා වූවා අදෝවා සියල්ල එළදුතු අනිවිසේ දුර වේවා භෝතසිතාදි කුම්භාණ්ඩ යක්ෂ ප්‍රේත ආදී කෙනෙක් තැන්තන් වල සංගී යතොත් ඒ සියල්ලෝම ඉරිදුතු අලුත දුරිවි ඒකාමේත ආරක්ෂාව සැලසේවා ස්වාමීන් සමදිනා සබන පියරක් දානේ රත්නත්‍රේ සූහිති මහා ගුණේ ආනුභාවයේ සිය ජීවිත තුලත විනිවිද යමින් ආරක්ෂාව සැලසේවා සුරාසිතෙන් සමදා මෙත්තිකෙන් බුදු ගුණ දෙලෙන් සැපෙන් නින්දාව සැපෙන් අවදි වේවා නපුරු කියලා නොපෙදේවා දෙවියන්ගේ ප්‍රසාදය, මනුෂ්‍යයන්ගේ ප්‍රසාදය, දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. කඩුම්ෙන්, තොරුම්ෙන්, සතුරුම්ෙන්, ගින්නෙන්, ජලයෙන්, වසවිසෙන්, අවියාවුද වලින්, මනුෂ්‍යයන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසයෙන් නැති මඳුරුවන්ගෙන් අවගස සිලාම් විසුකුරු සර්පාදීන්ගෙන් වාසෙන් පිටෙන් තෙමින් තුන්දෙකින් රාග දෝෂ මෝහ දුක්ඛ ප්‍රියයන්ගෙන් දුක පියල කුපස්සේල සපිසල විපාක වාරේකින්වත් බියක් ඇති ගැනීමක් අන්තරාවක් අන්තරාශයක් ඕමෝ ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් වියතනයක් එකසක් කියලකින්වත් නොම වේවා නමගෙන ජනතාවට නිවන් මඟ සුගත මඟ දහම් මඟ යහ මඟ පහදා දීමේ ධර්ම ශක්තියද වැඩේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානෙන් යසයිස්වාදයෙන් සැප සම්පතින් ආයුෂෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් සතර බඹ වේරණියේ සතර සංග්‍රාමස් වේල් නිත්‍ය සීලෙන් උපෝසත සීලෙන් දසපාරමිතාදී වූ දෝසත් ගුණයන්ගෙන් පෙරපත වඩින පුර සදාස් මෙන් දිනෙන් දින දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා කියලා සිතිම නිරුවණකින් කල්පරෝක්තියෙන් භද්‍රගතයෙන් මෙන්ද පූර්ණ චන්ද්‍රයාමෙන්ද මුගින්පත් වේවා ඉන්සත් සත්වාසාධික කාලයක්ම අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරේ කර ලෙස මෙලව දුණෝ පරලෝ සුගතිය සාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමේ ශක්තිය බලය ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශිර්වාදයේ සතසෙන් සැලසේවා මේ රැසිතින සෑම දිනකටමත් එසේම ආරක්ෂාසත සැලසේවා එවාගේම සසුන් රසව මහමත් සවිද්දාම් පුරණ පූජ්‍ය වදනන්ද ස්වාමීන් වහන්සේ නිරූපාපෘතව මේ සසුන් පිළිවෙත් මුදුන් සමනවා ගන්නට සාසා පහසුව ලැබේවා පෞකේ දෙතල පූර්ණ සෝයෙන් මිසසේ ජීවත් වීමට මෞපිය දෙපළට පහසුකම් සැලසේවා සහෝදර සහෝදරි පිටුපත් එකේම ආයුරෝග්‍ය සම්පන්න ලැබේවා ආශ පුරාණ දේව දේවතා මේ පිනාන මොදන්ව දේව ආරක්ෂාව සැලසා දෙස්වා එසේම මේ සෑමදනාගේ සම්්‍යක් ප්‍රාර්ථනා සඵල වීමෙලෝ පන්ලෝ ජයගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සනකී වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමා නිවන් සුව සාක්ෂාත් කර ගන්නාසේ සත්නසේ ආශිර්වාදේ වේවා කියන මෛත්‍රියෙන් පැවැත්වෙන විස්පද ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.